සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුඛී හෝතු නිබ්බානපච්චයෝ හෝතු සුඛී හෝතු නිබ්බානපච්චයෝ හෝතු සුඛී හෝතු නිබ්බානපච්චයෝ හෝතු හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ નિසරණණේ පවත්වන 176 වෙනි භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයක් කමඨාන් පිරිසුදු කිරීමේ සාකච්ඡා වාරයක් සඳහායි සූදානම් වෙන්නේ.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 ඉතින් කවුද දන්න ඉදිරිපත් කරන්න. හොඳයි. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස. <coughs> අද ප්‍රශ්න 10ක් විතර ලැබිලා තියෙනවා. භාවනා අත්දැකීම් පිළිබඳව වාර්තා කිරීම. ගරුතර ස්වාමින් වහන්ස. මූලික කමඨහන් උපදෙස් අනුව පර්යංක භාවනාව කරගෙන යෑමේදී සිත අරමුණටම යොමු වීමෙන් අනතුරුව මගේ ශරීරය ගැහෙන්නට පටන් ගනී. ශරීරය ගැහෙනව නේද කියලා සිත යොමු කිරීමේදී తాවකාලිකව මෙය නැවත නැවතුණත් යලි එමදෙම සිදුවේ. දිගු හුස්මක් ගැනීමේදීද මෙය නැවතුණත් යලි ඇතිවේ. එමෙන්ම ශරීර හෙලවීම අධික වීම නිසා හුස්ම පිළිබඳව සිහිය පවත්වා ගැනීම අපහසුය. අනුකම්පාවෙන් මීට උපදෙසක් ලබා දෙන ලෙස දෙපා වැඳ ඉල්ලා සිටිමි. දෙවැනි කොටසකුත් තියෙනවා. කියන්න. ඊයේ ධර්මදේශනාවේදී ආශ්වාස ප්‍රශ්වාසයේ මුල මැද අග ගැන ඔබ වහන්සේ දේශනා කරන්නට යෙදුනා. ආනාපාන සති භාවනාවේදී මෙය කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පතනා බෝධියකින් අමා මහ නිවනම ලැබේවා. ඇත්තටම මේ දෙවෙනි ප්‍රශ්නයන් ලේසි කියන්න මේ පළවෙනි ප්‍රශ්නෙට පොඩ්ඩක් උත්තරයක් දෙන්න නම් මම කැමතියි පොඩ්ඩක් කාගේද මේ ප්‍රශ්නේ කියලා දැනගන්න. ඔව්. මේ පොඩ්ඩක් මයික් එක දෙන්න පුළුවන් දැට? මහත්තයා ඔය දැන් වාඩිලා කරද්දී විතරද ඔය ප්‍රශ්නේ තියෙන්නේ නැත්නම් ඇවිදිනකොටත් ඔහම ගැහෙන්න ගන්නවද? වාඩිලා ඉද්දි විතරයි ස්වාමීන් වහන්සේ. විතරයි. එතකොට මේ තාක් කරපු හැම ඉඳගෙන කරන භාවනාවකදීම ওই වගේම ගැහෙනවද? හැම වෙලාවෙමත් නෑ ස්වාමීන් වහන්සේ. සමහර අවස්ථාවලදී පමණයි. හොඳ. එතකොට මහත්තයර නිකන් දැනට තේරෙන්නේ කොයි වෙලාවක් මොන වගේ හේතු නිසා වෙනවයි කියලාද? එහෙම අදහසක් නෑ ස්වාමීන් වහන්සේ. නමුත් ගොඩක් දුරට භාවනාවට හිත යොමුනම් පස්සේ තමයි ගොඩක් දුරට මේක වෙන්නේ. සමහර වෙලාවට පටන් ගන්නකොටම වගේත් වෙනවා. ආනාපාන සතියද කරන්නේ එතකොට ආනාපාන සති කරන ස්වාමීන් වහන්සේ. මට පොඩ්ඩක් කරන විදිහ කියන්න බලන්න. සමිනත් මම ඉස්ලාම ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොමු කරනවා. ඔව්. ඊන් පස්සේ ඉබේ වැටෙන හුස්මටම තමයි මම හිත යොමු කරන්නේ. එතකොට ඉස්ලාම කෙටියෙන් හුස්ම මට දැනෙනවා ආස්වාස ප්‍රාස්වාස දැනෙනවා. ඊන් පස්සේ ටික වෙලාවක් යනකොට දීර්ඝ හුස්මක් වගේ දැනෙනවා. දීර්ඝ හුස්ම මට දැනෙනවා. ඒ දීර්ඝ හුස්ම ගැන හිත යොමු කරනවා. ඔව්. එහෙම යනකොට තමයි ස්වාමීන් වහන්සේ ටික වෙලාවකදී තමයි මේ ශරීරය ගැහෙන්න පටන් ගන්න. එතකොට මුළු ශරීරයම ගැහෙනවද නැත්නම් මුලදින් ටික ටික ගැහිලා වෙලා ටික දුරක් යනකොට මුළු ශරීරෙත් දිගටම ගැහෙන්න පටන් ගන්නවා. හොඳයි. එතකොට දැන් ආනාපාන සතිය ඔස්සේ ටිකක් දුර යනකොට දැන් දීර්ඝව දැනෙනවා, කෙටිව දැනෙනවා වගේ ඒ වෙලාවේදී හොඳට මනස තියා බැලුවොත් මනස නිශ්ශබ්දයිද? එහි ස්වාමීන් වහන්සේ නිසද්දයි. මනස නිශ්ශබ්දයි. ඒ වෙලාවේදී ආස්වාස ප්‍රස්වාසයේ වෙනස්කම් තේරෙනවා. වෙනස්කම් වෙනස්කම් ඒ කියන්නේ වෙනස්කම් තේරෙනවා. හැබැයි ඇඟ ගැහෙන්න ගන්නවා. එහි ඇඟ ගැහෙන්න ගන්නවා ස්වාමීන් වහන්සේ. හරි. දැන් ඕක මහත්තයර තේරෙන විදිහට භවනාවට ගැටලුවක් විදිහට කරදරයක් විදිහට දැනට තේරෙන්නේ. එහි ස්වාමීන් වහන්සේ එතකොට අර අරමුණ මේ හිත ගැහෙන්න පටන් ගත්තා මේ දිගටම හුස්ම පිළිබඳ සිහිය පැවැත්වීම ගැටලුවක් වෙලා තියෙනවා. ඔව්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙහෙමයි දැන් අපි ආනාපාන සතියේ දැන් මහත්ය යන පැත්ත දිහා පොඩ්ඩක් විපරම් කළ බලුවාම ඔතනදී දැන් ආනාපාන සතියේදී අපි හුඟක් වෙලාවට වායෝ ධාතුවට තමයි අවධානය යොමු වෙන්නේ. එතෙන්දී ඇත්තටම වායෝ ධාතුවේම ලක්ෂණයක් තමයි වෙනස් වීම නැත්නම් චලනය වීම, හැකිලීම්, පිම්බීම් ඒ පැත්තට තමයි වායෝ ධාතුවෙන් යොමු කරන්නේ. දැන් නොදැනුවත්වම ඒ පැත්ත ටිකක් වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා ආනාපාන සතියේ ටිකක් දුර ඇවිල්ලා පොඩ්ඩක් නැවතත් කයට ගිහිල්ලා කයේ දැන් වාඩිලා ඉන්නේ. වාඩිලා ඉන්නකොට හොඳට දැන් තේරෙනවා මේ පట్టල වෙලා තියෙනවා හොඳට එක එක තැන් ස්පර්ශ වෙනවා, තද වෙලා තියෙනවා, හිර වෙලා තියෙනවා, නැත්තම් යම් යම් තැන්වල යම් යම් වේදනාවන් තියෙනවා, ගැටිලා තියෙනවා. ඒ වගේ වෙන පොඩ්ඩක් පැත්තකට හිත දාන්න වෙනවා. කියන්නේ මේක පොඩ්ඩක් මගහරවගෙන යන්න වෙනවා. මොකද කියන්නේ මට හරියට පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ වෙන පැත්තකට දානවා කියන්නේ ඔබ වහන්සේ අදහස් කරන්නේ මොකද්ද කියලා මට පැහැදිලි කරන හොඳයි. ඔව්. දැන් ආනාපාන සතියෙන් හිත වෙන පැත්තකට ගන්න වෙනවා. එහි. දිගට ආනාපාන සතියේ ගියොත් ඔය ප්‍රශ්නේ වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඕක දරාගෙන යන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. නමුත් දැනට මහත්යට තේරලා තියෙන ඕක කරදරයක් මේකෙන් ඉස්සරහට යන්න බෑ වගේනේ. එහෙනම් මගහරවා ගැනීම උපක්‍රමයක් වශයෙන් ආනාපාන සතිය ඔස්සේ දිගට නොගිහින් ආනාපාන සතියෙන් ටිකක් දුර දැන් එකන් ආවනේ. එකන් ඇවිල්ලා දැන් හිත එකඟ වෙලා තියෙනවා. එකඟ වුණාට පස්සේ දැන් හිතත් නිශ්ශබ්දන්නේ වැඩි එහෙම දුවන්නේ නැහනේ. අන්නේ මට්ටමට ආවට පස්සේ ඔය ගැස්ම පටන් ගන්න කලින් ඇඟ එහෙට මෙහෙට දඟලන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් ඇඟේ දැන් එතකොට ඒක පටන් ගන්න කලින් ඇඟේ තියෙන ටිකක් තහවුරු භාවයක්නේ ස්ථාවර භාවයක්නේ හොඳට වාඩිලා තදට තියෙනවා අන්න ඒ පැත්තට හිත යොමන්න දැන් එතකොට බලන්න Tamanට තියෙන්නේ ටිකක් අපි තුමු දැන් අත් දෙක මෙහෙම තියන් ඉන්නවා නම් ඔන්න එක අතක් තියෙන්නේ අනිත් අතක් උඩ එතකොට ඒ අතේ බර තේරෙනවා ඊළඟට පාද දෙක ගත්තොත් පාද දෙක ගැටිලා තියෙන්නේ. ඒ ගැටීම තේරෙනවා. ඊළඟට අපි හිතමු මේ තට්ටම් ප්‍රදේශයේ ඔන්න කුෂන් එකත් එක්ක කොට්ටෙත් එක්ක ඔන්න ගැටලා තියෙන්නේ. ඒවා තේරෙනවා. අන්නේ තැන් වලට හිත යොබලා බලන්න. දැන් හිතේ ස්වභාවය දැන් මෙතෙක් කාලයක් කරෝ භාවනාව හරහා හිතේ ස්වභාවය දැනට මහත් යට තේරලා තියෙන තාමත් කෙලවරක් නැතුව අරමුණු වලට දුවනවද නැත්නම් හිතේ තියෙන ටික එකඟ භාවයක්ද? එකඟ භාවයක් තියෙනවා. එහෙනම් ওই වැඩේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැනට ආනාපාන සතිය ඔස්සේ යන්න එපා. ආනාපාන සතියෙන් ටිකක් දුර ගෙනියන්න. ටිකක් දුර ගෙනහිලා අතෙන්ට පැමිණෙන්න කලින් අවධානය කයට ගන්න. කයට යොදලා කය කයේ දැනෙන දේවල් වල අවධානය යොමු කරන්න. ඒ කියන්නේ ඔතන දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. يعني මේ හරහා කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ආනාපාන සතිය හරහා යන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ආනාපාන සතියෙන් ටිකක් දුර ගෙනහිල්ලා ඊනාට ධාතු මනසිකාරයට හැරෙන බිරිසක් ඉන්නවා. දැන් මහත්ය යන්න යන්නේ දෙවෙනි දෙවෙනි පැත්තේ තමයි යන්න තියෙන්නේ. ඒ නිසා ආනාපාන සතියෙන් ටිකක් දුර ගෙනියන්න ගෙනහිල්ලා ඊළඟට කයට යොමු කළා. කයේ ඕනම දෙයක් ඊළඟට වළංගුයි. ඒකේ විශේෂ දෙයක් නැහැ. අපිට කැමති දෙය අකමැති දෙය කියලා දෙයක් නැහැ. කයේ ඕනම දෙයක් වළංගුයි. කයේ දැනෙන ඕනම දෙයක් සංවේදනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධාතු ලක්ෂණයක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් වළංගුයි. එතෙන්ට යොදලා හොම හොඳට සමීප වෙලා බලාගෙන ඉන්න. ආයි ආනාපානට හිත පැන්නොත් ආයි ගෙනලා තියන්න. ඒ පොඩ්ඩක් ආයි පණින් ඉඩ තියෙනවා මොකද අර හුරු කරලා තියෙන්නේ ආනාපානේනේ. දැන් නැවත හිත පයින් ඉඩ තියෙනවා. පැන්නොත් ආයි ගෙනලා තියාගන්න. පොඩ්ඩක් ඕක හුරු කරගන්න ඊට පස්සේ ඕක මග හරව ගන්න පුළුවන්. එහෙමයි. හොඳයි. එහෙමයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නේ. පොඩ්ඩක් නේ. දිගට දාලා තියන්න. හරි. තව ප්‍රශ්නයක් අහලා තිබුණා ආනාපානයේ මුලැමැදාග බැලීම සම්බන්ධයෙන්. දැන් ආනාපානය කියලා කිව්වහම දැන් අපි හුස්ම රැල්ලක් කියලා ගත්තාම ඒකේ අපිට මුලදී අහුවෙන්නේ ටිකක් රළු මැද හරියක් විතරයි. නමුත් මේකේ තියෙනවා බොහොම මු르දු වශයෙන් නැත්තම් මේ සියුම් වශයෙන් පටන් ගැනීමක් තියෙනවා. ඉතින් අපි ආනාපාන සතියේ මුලැමැදාග බලනවා කියන්නේ මේ ආස්වාසයක් පාසා ඒ බොහොම සියුම් වශයෙන් පටන් ගැනීම බලන්න උත්සාහත් වෙනවා. ඒ අපිට ඇත්තටම භවනා කරන්න පටන් ගත්ත ආධුනික යෝගාවචරයෙකුට තේරෙන්නේ මේ මැද තියෙන ටිකක් රළු ප්‍රදේශයේ පමණයි. එයා හැබැයි ඒක එකපාරටම මේ මුලැමැදාග බලන්න ගිහිල්ලා ඕක අහුවෙන එකක් නැහැ. ටිකක් දුරට ඔන්න සතිමත් වෙන්න උත්සාහත් වෙනවා. ඔන්න හුස්ම රැල්ලක් මේ ආස්වාසය මේ ප්‍රාස්වාසයක් කියලා ඔන්න සතිමත් වෙන්න උත්සාහත් වෙනවා. කාලයක් ගියාට පස්සේ ඔන්න එතන වැඩි හිත දුවන්නේ නැතුව එතනම ඉන්න පටන් ගත්තට පස්සේ අන්න තව ටිකක් මේකට බැස ගැනීම සඳහා තමයි ඔන්න මුලැමැදාග බලන්න තියෙන්නේ. එතෙන්දී බලනවා මේ Tamanට මේ තාක් අහුවෙලා තියෙන්නේ ඔන්න ආනාපාන සතියේ නැත්නම් ආස්වාසේ මැද ප්‍රදේශය. රළු රළු නැත්නම් හොඳට දැනෙන මැද ප්‍රදේශය. මට බැරිද මේ මේකේ මුලින්ම පටන් ගැනීම සියුම්ම පටන් ගැනීම මට දැක ගන්න බැරිද කියලා අන්න පොඩ්ඩි උත්සාහයක් දරනවා මේ Tamanට මුලින් තේරුණේ යම් පමණක්ද ඊට පොඩ්ඩක් කලින් අල්ලගන්න. මේ මෙහෙම දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් Tamanට මුල විතරක් නෙමෙයි අගනියුත් ටිකක් අහු වෙනවා. එහොමම පොඩ්ඩක් උත්සාහ කිරීම හරහා තමයි මේකේ මේ මුලමැදක ටික අහු වෙන්නේ. මුලදී තින් එතකොට තේන්නේ හුඟක් බොහොම සරලව නැත්නම් බොහොම සියුම් සංවේදී බවක්. ඒ සියුම් සංවේදී බව ටික ටික වැඩි වෙලා ඔන්න යම්කිසි පුච්ච අවස්ථාවකට එනවා. අන්න එතෙන්දී හොඳටම දැනෙනවා. අන්න ඒ කියන්නේ මැද කියන කොටස තමයි. ඊට පස්සේ ඒකත් ඔන්න පසු කරගෙන යනවා. ඔන්න ඊළඟට දැන් දැනීම පොඩ පොඩ පොඩ අඩු වෙනවා. අඩු වෙගෙන ගිහිල්ලා ඔන්න නොදැනී යනවා. ඒ කියන්නේ අගහරිය. ඒ කියන්නේ මේ සම්පූර්ණ ආස්වාසයේ තේරෙ නිකන් අර බෙල් කර්ව් එකක් කියලා කියන්නේ මේක නිකන් පටන් ගන්නෙ මේ බොහොම සියුම්ම ඊට පස්සේ ඔන්න වැඩි වෙලා ගිහිලා වෙන සම්පූර්ණයෙන් අඩු වෙලා යනවා. ඔන්න ඔය තත්ත්වයක් තමයි තියෙන්නේ. ඕක තමයි ඉතින් මුල මැද අග වශයෙන් අපි තේරුම් ගන්න තියෙන්නේ. නැත්තම් වටහා ගන්න තියෙන්නේ. ඉතින් ඕක දැනගන්න ඕක තුල හොඳට নিমগ্ন වෙලා බලන්න ඕනේ. බුදුහාඳුර කියන සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. ඔන්න දැන් ආස්වාසයේ මුල ප්‍රදේශය හොඳට දැනගන්නවා. මැද ප්‍රදේශය හොඳට දැනගන්නවා. අග ප්‍රදේශය හොඳට දැනගන්නවා. ඊළඟට තාම ප්‍රස්වාසයේ පටන් ගත්තේ නැහැ. මේ පොඩි නිකන් විරාමයක් තියෙනවා. අන්න එතනත් කලබල නොවි හිත තියාගෙන ඉන්නවා. අර ප්‍රස්වාසයේත් ඔන්න මුල ප්‍රදේශය දැනගන්නවා. මැද ප්‍රදේශය දැනගන්නවා. අග ප්‍රදේශය දැනගන්නවා. ඒකෙත් ඔය විදිහටමයි තියෙන්නේ. පටන් ගැනීම බොහොම සියුම් දැනෙන්නේ බොහොම අඩුවෙන් ටික ටික ඔන්න දැනීම වර්ධනය වෙනවා ඊට පස්සේ ඔන්න නැවතත් දැනීම අඩු වෙන්න ගන්නවා අඩු වෙලා ඔන්න නැති වෙලා යනවා තාම ආස්වාසය ඊළඟ ආස්වාසය පටන් ගත්තේ නැහැ ඔන්න ඒ අතර පොඩි විරාමයක් තියෙනවා ඒකෙත් අපි අපේ සතිය පවත්වනවා සතිමත් වෙලා ඉන්නවා ඉතින් ඔය මුළු චක්‍රයේම අපිට හිත තියන්න පුළුවන් නම් ඔන්න අපේ ආනාපාන සතියේ මුලැමැදාග දැනගත්ත වෙනවා ඉතින් ඕක එකපාරට කරන්න යන්න එපා හැබැයි ටික ටික Tamanට ආස්වාස ප්‍රස්වාසය තුල ඉන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුනහම හිත එහෙම හදුවන්නේ හොඳට ආස්වාසේ ප්‍රසවාසයේ ඉන්න බව තේරුණා නම් ඔන්න ඊළඟ පියවර වශයෙන් අපිට ඔතෙන්ට යන්න පුළුවන්. හොඳයි. දෙවැනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මුල් පියවර කිහිපය වම දකුණ ලෙස මෙනෙහි කළ අතර පසුව සමස්ත ක්‍රියාවලිය වෙත සතිය පිහිටුවිය. මුහුණේ බෙල්ලේ යටිබඩේ කසන ගති දැනිනි. නලල යට කැක්කුම් ගති, කය පුරා රස්නය ගතිද දැනිනි. මින් ඇතම් දැනීම් හටගෙන මොහොතකින් නැති වී යන ආයුරුද දුටු වෙමි. සිතුවිලි පැමිණේ. එහෙත් ඒවා තිබියදී සතිය පිහිටුව විය හැකිය. භාවනාව කෙරෙන ආකාරයේ සදොස්තැන් වෙතොත් නිදොස් කර දෙන ලෙස මෙත් සිතින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔව් ඇත්තටම මේ ආ يعني පටන් ගත්තම මට්ටමේ කෙනෙක් නම් ඒ කියන්නේ අපි තුමු තාම ලොකු මේ අත්දැකීම් නැහැ මේ පටන් ගත්ත යෝගයේ කෙනෙක් නම් එකපාරට මුළු ඇඟේම දේවල් බලන වෙනුවට පොඩ්ඩක් අපි සක්මන් භාවනාවේදී වැඩි අවධානයක් යොමු කරන්න මේ පාදයේ යට කොටසට. ඒක දන හින්සිනුත් පහළ කොටසට. ඕනනම් අපිට මේ මේ යටිපතුල් ප්‍රදේශය විතරක් තියාගත්තත් ඒත් ප්‍රමාණවත්. එහෙනම් අපි මුළු කයම යොදා ගන්න ගියොත් ඕකේ කියන්නේ එක පැත්තකින් වාසි තියෙනවා මේ පසු කාලීනව. හැබැයි මුල් කාලෙදි ටිකක් අපිට පුළුවන් නම් මේ යටිපතුල් වලට අපේ අවධානය සීමා කරන්න අන්න ඒකේ සෑහෙන වාසි රසක් තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි මෙතෙන්දී අපිටම සක්මන් කරනවා. ඔන්න සක්මන් කරද්දී වම් පාදයේ පොළවේ වදිනකොට ඒ වදින ප්‍රදේශයේ මේ ප්‍රදේශයට සීමා කළ අපේ අවධානය යොමු කිරීම හරහා ඔන්න හිතේ ලොකු ඒකරාශී කිරීමක් කරන්න පුළුවන් හැකියාවක්. එහෙම නැත්නම් වොමනා තැනට හිත නාභිගත කරන්න පුළුවන් හැකියාව කොන වර්ධනය වෙනවා. ඒක හරි වැදගත් මොකද ඉස්සරහට කරන භාවනාවට. මේ කියන්නේ යන්න තියෙන විපස්සනාවට ලොකු පෙරහුරුවක් මේ හරහා ලැබෙනවා. ඔන්න ඊළඟට ආයේ දකුණු පාදයේ පොළවේ පතිත වෙනවා, ස්පර්ශ වෙනවා. එතෙන්ද යන්න අපේ අවධානය වමේ තිබිච්ච අවධානය සම්පූර්ණයෙන්ම දකුණට ගෙනලා තියන්න ඕනේ. ඉතින් මෙතන ලොකු අභ්‍යාසයක් තියෙන්නේ. ඉතින් මේක කරන්නේත් ඇස් අරගෙන, කයත් චලනය වෙනවා. ඉස්සරහා බලාගෙන අනිත් සද්දත් ඇහෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙන අතරේ මේ ඔක්කොම සියලු අභියෝග තියෙන අතරේ පුළුවන් ද මේ දේ කරන්න. ඕකම තමයි මේකේ තියෙන විචිත්‍රත්වය, මේකේ තියෙන අභියෝගය. ඉතින් මේක හැබැයි කරන්න පුළුවන්. එහෙනම් විශ්වාසය ඇති කරගන්න මුළු කයටම දාන්න යන්න එපා දැම්මම මුළු කයටම ඔක්කොම දාන්න ගියොත් අර මුළු අපේ අවධානය විසිරීලා තියෙන්නේ. මුළු කය පුලා විසිරීලා තියෙන්නේ. ඒ වෙනුවට බලන්න Tamanට පුළුවන් මේ යටිපතුලේ දැනෙන දේවල් වල හොඳට ලං වෙලා සියුම් සියුම් දේවල් අපිට දැක ගන්න පුළුවන් නම් අන්න එතනින් ප්‍රයෝජනයක් ගන්න තියෙනවා. හරි. තුන්වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව හොඳින් කරගෙන යමි. කකුලේ බර ගතියක් දැනේ. සිතවිලි පහළ නොවේ. නමුත් පර්යංක භාවනාවේදී ඊතා ඉක්මනින් අවධානය බිඳියයි. පුංචි සබ්ජයකට වුවද එකවරම ඇස්සැරේ. එවිට නොඑක් අරමුණු පහළ වේ. මේ தત્ත්වය මගහරවා ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ පරයන්කෙදි කරන මොකද්ද ගන්න අරමුණ කියලා නමුකුත් නැහනේ. අවධානය බිඳීයයි. ඔව් ඒක තමයි. අ තව විස්තර කරන්න පුළුවන් නම් හොඳයි. අ කාගෙත් දන්නේ ප්‍රශ්නේ. ඒ නැත්නම් ඉතින් පොදුවේ කියන්න පුළුවන් අපිට ඉතින් කොහොමත් එක පාරටම ඉතින් අපි හිතන තරමට මේ ආනාපාන සතිය අපි කියලා ගමු මේ කරන්නේ ආනාපාන සතිය සාර්ථක වෙන එකක් නැහැ. හැබැයි සක්මන Tamanට වැටහිලා තියෙනවා නම් ක්‍රමවේදය අහුවෙලා තියෙනවා නම් ඒක සතුටින් කරන්න පුළුවන් නම් හැබැයි ටික ටික ඊළඟට මේ පරයන්කට එන්න පුළුවන්. දැන් සක්මනට වඩා ටිකක් සියුම් තමයි ඉඳගෙන කරන්න කරන භාවනාව. අපි දුම ආනාපාන සතිය වෙන්න පුළුවන්. එතෙන්දී ඉතින් අර සක්මන තරම් රළු නැහැ. සක්මනේදී නම් හොඳට පාදයෙන් පාදයේ තියෙනකොට හොඳට තේරෙනවා. නමුත් පරයන්කේදී එහෙම මොකක්වත් දැඩි දෙයක් නැහැ. හිත තියෙන්නේ බොහොම සියුම් මට්ටමක. අපි තුමා ආස්වාසයක් තුල හිත තියෙන්නේ. ප්‍රස්වාසයක් තුල හිත තියෙන්නේ. ඉතින් පොඩි සද්දටත් අඩස් ගාලා ඉතින් බය වෙලා හැරෙනවා. ඉතින් මේ தත්ත්වයේ ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. කියන්නේ මේකෙදි බලාපොරොත්තු වෙන්නේ අපි මේ මේ නිදි කරෝල බලවීමක්වත් නෙමෙයි. මේකෙදි අනිවාර්යෙන් මේ දේ සිද්ධ වෙනවමයි. එහින්දා මේ يعني ටික මුල මුල වකවානුවේදී සතිමත් වීම හරහා සංවේදී බව දියුණු වෙනවමයි. ඒක අත්‍යවශ්‍යයි. එහෙනම් සංවේදී බව හරහා ඒ දියුණු වීම හරහා පොඩ්ඩක් අනිත්‍යයට වඩා පොඩි තිගැස්මක් එන්න ඉඩ තියෙනවා. එහෙනම් පොඩ්ඩක් ඕක තේරුම් ගන්න. ඕක වාසියට ගන්නයි තියෙන්නේ. මොකද කලින් නම් අපිටාව එහෙම දෙයක් තිබුණ නැහැ. අපිට ඕන දෙයක් අර කම්මලේ බල්ලා වගේ ඕන දෙයක් අරන් ඉන්න පුළුවන්. නමුත් දැන් ටික ටික භාවනා කරන්න ගියාම පොඩි දෙයකටත් ගැස්සෙනවා, සැලෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා. හැබැයි ඕක පස්සේ කාලේ විපස්සනාව හරහා ලස්සන්ට හදලා දෙනවා. ලස්සන්ට ඒ කියන්නේ අරමුණු කොච්චර තිබුණත් හිත අවශ්‍ය තැන තියන් ඉන්න පුළුවන් ශක්තිය විපස්සනාව හරහා හදලා දෙනවා. එතෙක් ඉතින් පොඩ්ඩක් යොසීමෙන් යන්නයි තියෙන්නේ. තමන්ට සක්මන සාර්ථක වෙලා තියෙනවා නම් ඒ ගැන සතුටු වෙන්න. ඒ ගැන සතුටු වෙලා ඒකෙන් ටික ටික ටික සතිය දියුණු කරගෙන සමාධියක් නැත්නම් එකඟ භාවයක් දියුණු කරගෙන ඊළඟට ඉඳගෙන කරන භාවනාවට එන්න ඒකෙත් එක පාරටම මේ අපි තුම ආනාපාන සතියට යොමු කරනවට වඩා පොඩ්ඩක් මේ කයට අවධානය යොමු කළා තමන්ගේ ඉරියව්ව දිහා පොඩ්ඩක් මනසින් ස්පර්ශ කිරීමක් කළා යොමු කිරීමක් කළා එහෙම ගත්තනම් අන්න පොඩ්ඩක් මේ කයම වළංගුයි එතකොට දැන් අපි මේ එකක් මල්ලන්න ගියේ හින්දානේ මේ අනිත් ආපු දේවල් දිගැස්සීම් බවට පත් වෙලා තියෙන්නේ එහෙම නැතුව මේ ඔන්න අපි ආනාපාන සතිය කර කර හිටියා. ඒ වෙලාවේ ඔන්න මොකක්කෝ වෙන අරමුණට හිත ගියා. ප්‍රශ්නයක් නැහැ. ගියේ එක Tamanට කැළඹීමක් නැතුව Tamanට මේ කරගෙන හිටියකට ලොකු බාධාවක් නැතුව ආපහු ගන්න පුළුවන් නම් ලොකු හානියක් නැහැ. හොඳයි. හතරවන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා වසරක පමණ කාලයක සිට නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙමින් ඔබ වහන්සේලාගේ උපදෙස් මත භාවනා කරන යෝගියෙක්මි. පරයන්ක භාවනාව. පරයන්ක භාවනාව ආරම්භයේ සිටම සිත සංසුන්ව පවතී. පිම්බීම හැකිලිම නොදැනෙන අතර කිසිවක් නොමැති පාළු ස්වභාවයක් ඇත. ඉඳ හිට සිතුවිලි පැමිණෙන අතර ඒවා ඉක්මනින් ඉවත් වේ. ශරීරයේ සංසුන් බවක් ඇත. මා සිත දෙස බලා සිටියෙමි. පැය භාගයකට පමණ පසුව එකවරම ශරීරය තිගැස්මකට ලක්විය. පසුව උඩුකය සෙමින් දෙපසට ඉදිරිපසට සහ පිසු පිටුපසට දෝලණය වන්නට පටන්ගත් බැවින් මම එම චලන ලෙස දෙස බලා සිටියෙමි. නළලේ සහ හිසේ පෙරමෙන් දැඩි තදවත් නොමැති නමුත් සියුම් තදවීමක් ඇතිවිය. මා එවිට මාගේ අවධානය ඒ දෙස යොමු කළෙමි. එම තදවීම අඩු වී පැතිරී යන ආකාරය නිරීක්ෂණය විය. කකුලේ වලලු කර ආශ්‍රිතව වේදනාවක් දැනුණ අතර මා එම වේදනාව අඩු වී යන තෙක්ම ඒ අවධානය ඒ වෙත යොමු කළෙමි. පසුව භාවනාවෙන් මිදුනේමි. තව දුරටත් උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. හොඳයි කළා තියෙන දේ හරියි. ඒ කියන්නේ දැන් ඔය මට්ටමකට ආවහම දැන් හිතේ තියෙන එක්තරා අන්දමක නිදහසක් කලින් තරම් අරමුණු එන ගතියක් නැහැ. හිත යම් පමණක නිදහසක් සැහැල්ලුවක් භුක්ති විඳිනවා. ඒ වෙලාවේදී ආව දෙයට විතරයි අපි මේ කටයුතු කරන්න තියෙන්නේ. අපි අරමුණු හොයාගෙන යන්න ඕමනාවක් නැහැ දැන්. ආවොත් විතරක් බලන්න. එතෙක් හිත නිදහසේ පුළුවන් තරම් විවේකීව තියන්න. අපි උන් දැන් අර මේකේ විස්තර කරනවා වගේ ඔන්න කයේ යම් තැනක පොඩි තදබල ගතියක් හරි හිරවීමක් තදවීමක් වේදනාවක් වුණ දැනෙනවා. ඒකට යොමු කරද්දිත් බොහොම يعني ඉස්සලා තරම් ලොකු වීරයකින් යොමු කරනවා වෙනුවට ටිකක් බොහොම සෞම්‍ය විදිහට බොහොම මෘදු විදිහට තෙන්ට අවධානය යොමු කරන්න යොමු කරාම ඒ ඒ අවධානයේ ප්‍රමාණවත් ඒක බලන්න. දැන් අපිට මුල් කාලෙදී තමයි ඇත්තටම හිත හුඟා පිට යන හින්දා ඒ පිට යන එක වළක්ව ගන්නත් ලොකු වීරයක් අවශ්‍යයි. තාම අරමුණට හරියට යොමු කරන්න හැකියාවකුත් නැහැ. හින්දා ලොකු වීරයක් මේ කටයුත්තට උවමනා හැබැයි හිතේ සෑහෙන සංයමයක් ඇති වුනහම, එකඟ භාවයක් ඇති වුනහම මේ වීරයේ සෑහෙන සමබර කිරීමක් නැත්තම් උවමනා පමණට විතරක් වීරය දීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්තම් ඉස්සරහට යන්න බෑ. එහෙනම් පොඩ්ඩක් මේ ගැන සැලකිලිමත් වෙන්න කොහොමද Taman මේ වීරය සමබර කරන්නේ? හරියට නිකන් අර මේ මොකක් හරි ඔය පිරිමියනම් දන්නවා ඇති ඔය දැන් ඔය වාහනයක් කියලා ක්ලච් බැලන්ස් කරනවා කියලා මේ කන්දක හරමේ ක්ලච් බැලන්ස් කරනවා නම් තමන් මේක ගාන්ට තියාගත්තොත් තමයි ඔන්න නාතර කළා වගේ තියන් ඉන්න පුළුවන්. ඔන්න වගේ තවත් තත්ත්වයක් මෙතනක් තියෙනවා. මේ උවමනා පමණට විතරයි වීරය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමන් දැන් හිත කොහෙවත් දුවන්නේ තියෙන්නේ සැහැල්ලු බවක්. ඒ සැහැල්ලු බවේ ඉන්නවා. බොහොම සැහැල්ලුවෙන්ම ඉන්නවා. ආයි ලොකුවට අලමුණු දැන් බලන්න යන්නේ නැහැ. හැබැයි ඔන්න අරමුණක් එනවා කොහේ හරි. එතෙන්ට බොහොම සැහැල්ලුවෙන්ම හිත යොමු කරනවා. යොමු කළා ඔන්න ඒක දිහා පොඩ්ඩක් නිරීක්ෂණය කරගෙන ඉන්නකොට එනික නොදෙනී යනවා. නැවතත් ඔන්න හිත සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලුව තුළ ආයිමත් ඉන්නවා. තව තැනක ඔන්න මොකක් හරි දෙයක් මතුවෙනවා. එතෙන්ට අවධානය යොමු කරනවා. ඒක නොපෙනී යනවා. ආයෙත් සැහැල්ලු වෙනවා. ඉතින් මේ දේ ටිකක් කල් කරන්නයි තියෙන්නේ. මේකේ විශේෂ වෙනසක් කරන්න ඕනේ තව ටිකක් කොහොම කාලයක් කරගෙන යන්න අපි ඊට පස්සේ බලමු ඒවා. පස්වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාවේදී දකුණ වම වශයෙන් සිහිය දෙපා කෙරෙහි පවත්මනින් සක්මනේ යෙදුණෙමි. විනාඩි කිහිපයක් මෙසේ යන විට උදරයේ චලනයක් ඇති වූ අතර පිටේ මැද සියුම් වේදනාවක්ද දැනුනි. මේවා කෙරෙහි ප්‍රතිචාර නොදක්වා සක්මන කෙරෙහි අවධානයෙන්ම සිටියෙමි. ශරීරයේ බර මාරුවෙන් මාරුවට දෙපා දරන බව අවබෝධ කරගත්ෙමි. උරහිස් චලනද දකුණු වැලමිටේද වේදනා ඇත වුවත් දෙපා කෙරෙහි සිහිය පිහිටවා සක්මන් කළෙමි. පර්යංක භාවනාවේදී සිහිය පිහිටුවා පර්යංකයේ හොඳින් පට්ටල් වීමි. නාසිකාග්‍රය වෙත සිහිය යොමු කළෙමි. සිහිය පිහිටුවා ගැනීමට අපහසු වනසේ කයේ දැඩි වේදනා ඇතිවිය. වරින් වර නිදිමතද ඇතිවිය. තුනටියේ සහ අත්වල ඇති වූ මේ වේදනා මෙනෙහි කළෙමි. මේ වේදනා ඇති වූ ආකාරය නොදත් නමුත් ටිකෙන් ටික වේදනා තුනී වී ගොස් නැතිවන බව අවබෝධ වුණි. අධික ලෙස දහඩිය දැමීම සිදු වූවත් ඒ කෙරේ අවධානය යොමු නොකර හුස්ම කෙරෙහි සිහිය යොමු කළෙමි. හුස්ම කෙරෙහි සිහිය පිහිටුවීමත් වේදනා කෙරෙහි සිත් යොමු කිරීමත් සමසේ සිදු වූ බව මගේ හැඟීමයි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මොකොත් අලුතෙන් කියන්නේ වෙනසක් කළ යුතු නැහැ. ඒ කියන්නේ කරගෙන යන විදිය හොඳයි. කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ දැන් මේ විවිධාකාර දේවල් නැතුව නෙමෙයි. විවිධාකාර වේදනාවන් තේනවා, අනිකුත් කියන්නේ බාධාවන් තේනවා. මේවා ASCII තමයි ඉතින් එකපාරට කියන්නේ අපේ උවමනාවට වීරයෙන් මේ ආනාපාන සතියට හිත දාන්න තියෙන්නේ. ඉතින් එහෙම කරන්න කරන්න ටික ටික ආනාපාන සතියේ තුල හිත ඉන්න පටන් ගන්නවා. එතකොට අන්න වේදනා ටිකක් සමනය වෙලා ඒවට යන අවධානය අඩු වෙනවා. ඒවා ඒත් නැතිවීමක්ම නෙමෙයි. ඒවට යන අවධානයේ යම් අඩුවීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔන්න තව තව ආනාපානයේම හිත ඉන්න ගන්න ඔන්න තව තව එතකොට කය සැහැල්ලු වෙනවා. අපි සාමාන්‍යයෙන් පස්සද්ධියක් කියලා කාය පස්සද්ධියක් කියලා කියනවා. ඉතින් මෙහෙම වෙන්න වෙන්න වෙන්න අන්න වේදනාවන්ගෙන් තියෙන අපි මුලින් හිතන්නේ ඔක ඉතින් කරදරයක් කියලා. ඔය කරදරේ ඔන්න ටික ටික අඩු වෙනවා. ඉතින් පොඩ්ඩක් මුලදී ඉවසීමම තමයි. ඉවසීමෙන් වීරයෙන් අත් නොහැර කරන්න ඒ කියන්නේ තාම ඉතින් අර මුල් දවස් කීපෙකින්ද පොඩ්ඩක් නිින්ද යනවා. ඉතින් හේරි දෙනවා, මෙහෙරි දෙනවා. ඉතින් ওই කරදර ටික තියෙනවා. ඉතින් මෙහෙම තමයි හැමෝම වටන් ගන්න. එහෙනම් අධෛර්ය වෙන්න එපා. ක්‍රමේ අහුවෙලා තියෙනවා. ඒ වගේමයි දැන් අපිට සාමාන්‍යයෙන් අපේ හිත තියෙන්නේ හුඟක්, ඒ කියන්නේ අතීත අරමුණු ඔස්සේ නැත්නම් අනාගත අරමුණු ඔස්සේ. දැන් ඔය කයේ තියෙන දෙයකට හිත ඇවිල්ලා කයේ දතන රිදෙනවාය මෙතන රිදෙනවාය නිින්ද යනවාය ආහාර මේ කියන්නේ දැන් අපේ හිත මේ ටිකක් අර සීමිත ප්‍රදේශයකට ඇවිල්ලා තියෙනවා. ඒ ගැන Taman තේරුම් ගන්නයි තියෙන්නේ. පොඩ්ඩක් තේරුම් ගන්න. ඒ කියන්නේ මෙතෙක් කාලයක් අපි තුමු මේ හුඟක් දුරට ආධුනික මට්ටමේ ඉන්න කෙනෙක් කතා කරන්නේ මෙතෙක් කාලයක් අපේ හිත තිබුණේ සම්පූර්ණයෙන්ම අතීත අනාගත අරමුණු ඔස්සේ වල්මත් වෙලා. දැන් හැබැයි ඔන්න වාඩි වෙලා ඉන්නවා. දැන් මේ Tamanට තේරෙනවා මේ කයේ දැනෙන දේවල් විවිධාකාරයි. ඉතින් මේවා හැමතිස්සෙම සුවයලවන සුළු නැහැ. මේ හැම එකකින්ම සතුටක් ගෙන දෙන්නේ නැහැ හුඟක් වෙලාවට. හුඟක් වෙලාවට ඉතින් වේදනාකාරී, අසහනකාරී, රිදීම්, කැක්කුම් ඕවා ටික තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මේක හරහා ටික ටික අපේ ආනාපාන සතිය වඩන්න වඩන්න එතනට අපේ අවධානය රොක් වෙන්න ගන්නවා. නැත්නම් ඒක රාශී වෙන්න ගන්නවා. එතකොට ටික ටික ටික ඔන්න මේ හරහා හිතේ සමාධි ශක්තියක් ඇති වෙනවා එකඟතාවයක් ඇති වෙනවා අන්න අරවැය සමනවීමකුත් වෙනවා මොකද අර වටේටම දුවපු හිත ඔන්න දැන් ආනාපාන සතියට යොමු වීම නිසා. ඒ නිසා පොඩ්ඩක් මේ ටික ඉතින් තරණය කරන්නයි තියෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනා වැඩසටහනකට සහභාගී වූ පළමු වතාවයි මේ. පර්යංකයේදී මා ආනාපාන සති භාවනාව ආරම්භ කොට විනාඩි 15න් පමණ පසු ඇඟ පුරාම නලියන ගතියක් පටන් ගත්තේය. ඉන්පසු විවිධ අරමුණු ගලා එන්නට විය. ඒවා වෙනස් කරන්නට උත්සාහ කළද නොහැකි විය. මීට උපදේශක් පතමි. සක්මන සාමාන්‍ය අන්දමින් කළෙමි. විවිධ අරමුණු වලට සිත දිව්වේ නැත. සක්මනේදී ශරීරයට දැනෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කළෙමි. වැලි මළුවේ සහ ලනුපැදුරේ ස්පර්ශය දෙපතුලට දැනෙන ආකාරය වෙනස් ලෙස වටහා ගතිමි. හොඳයි. සක්මනත් අහුවෙලා තිනවා. අතෙන්දී ඉතින් අපි කරන්න තියෙන මේ එන දේවල් වළක්වන්න ගියොත් ඒ හරහා අනවශ්‍ය ආතතියක් ගොඩනගෙනවා. ඒකයි ඉතින් අපිට මේක වළක්වන්න බෑ. ඒ නිසා පොඩ්ඩක් මේක පිළිගන්නයි තියෙන්නේ. ඒ අපි ආනාපාන සතිය ඔන්න වඩන්න යනවා. වඩන්න ගියාට අපේ හිත එතන තියෙන්නේ නැහැ. ඉතින් අපි පොඩ්ඩක් ඉතින් ඉවසන්න වෙනවා මේක මේ හිතක්නේ. මනුස්ස හිත කියන එක මේ ආනාපාන සතියේ ඉන්න කැමති හිතක් නෙමෙයි අපිට තියෙන්නේ. අපේ හිත ඉතින් කොහොමත් අතීත අනාගත කාම අරමුණු ඔස්සේම පෙළ ගැහිච්ච හිතක් තියෙන. ඉතින් මේ බඳු අකීකරු කැමැති කැමැති තැන ඇලෙන හිතක් තමයි මේ ගෙනල්ලා බොහොම මේ උපේක්ෂා සහගත, බොහොම ඒකාකාරී. නිකලෙස් අරමුණක තියන්න හදන්නේ. ඉතින් මේක කිසිසේත්ම හිත කැමැති දෙයක් නෙමෙයි. ඉතින් වීරයෙන්, ශ්‍රද්ධාවෙන්, විශ්වාසයෙන් අපේ උමනාවට කිරීමක් තමයි මෙතන තියෙන්නේ. Tamanට යම්කිසි දෙයක් යහපත් නම් හිතගෙන දෙනවා නම් ඒක අනිවාර්යෙන් දුෂ්කරයි. ඒ නිසා අපිට අයහපත් දෙයක් නම් දැන් ඔය දේ වෙනුවට පොඩ්ඩක් රූපවාහිනිය දිහා බලන් ඉන්න, චිත්‍රපටියක් දිහා බලන් ඉන්නකොත් කිසිම උත්සාහයක් අවශ්‍ය නැහැ. දවසම වුණත් බලන් ඉන්න පුළුවන්. දැන් අපි මෙතෙන්දි කරන දේ ඊට වඩා ටිකක් ඉන්න අමාරුයි. ඒකයි අපි මේ තරම් කැප වෙලා මේ දේ කරන්නේ. එහෙනම් පොඩ්ඩක් උත්සාහවත් වෙන්න. අර එන එක වළක්වන්න යන්න එපා. Taman ඒ වෙලාවේ දැනුවත් වෙනවා. මොන දැන් මොනවාදෝ එනවා. දැන් බලන්න හදන්නේ ආනාපානය. ඊට හිතට විවිධාකාර සිතුවිලි එනවා. ඒ ටික එහෙම්ම පොඩ්ඩක් අර ඒක අපි තල්ලු කරන්න ගියොත් ඒ හරහා අනවශ්‍ය පීඩනයක් එනවා, තෙරපුමක් එනවා, ආතතියක් එනවා. ඒ වෙනුවට මේ ආවා නිකන් ඒව නිකන් මගේ නොවේ වගේ ඉන්න පුළුවන් නම් මේ දැන් අපි තමයි මේවාට වැදගත්කමක් දෙන්නේ. දැන් ඔන විවිධාකාර සිතුවිලි එනවා. ඉන්නව පොඩ්ඩක් මගේ නොවේ වගේ. ඒ වෙලාවේ පොඩ්ඩක් හරි දුර වෙලාවේදී ටක් ගාලා ආයි තානාපාන හිත දානවා. ඔන ආයතන පොඩ්ඩක් සිතුවිලි ටිකක් එනවා. ගණන් ගන්න නැහැ. ආනාපානේ බලන්න පුළුවන් නම් ඒකෙම ඉන්නවා. ටික ටික අර අපේ අවධානය වැඩි වැඩියෙන් ආනාපානට යොමු කරනවා. අරගොල්ලන්ව නිකන් නොසලකා හරිනවා වගේ දෙයක් කරනවා. සිතුවිලි ආවට ඒක මගේ නෙමෙයි. මේවට මම වැදගත්කමක් දෙන්නේ අතීතේ කොයි තරම් වැදගත් දෙයක් මතක් වුණත් ඒකට වැදගත්කමක් දෙන්නේ අනාගතය සම්බන්ධ කොයි තරම් වැදගත් සැලසුමක් හිතට ආවත් වැදගත්කමක් දෙන්නේ නැහැ. හුදු සිතුවිලි පමණයි. ඔය දේ කරගන්න පුළුවන් නම් හිතුවිලි ආවා කියලා කරදරයක් වෙන්නේ නැහැ. එක පාට අපි හිතුවිලි වළක්වන්න යනවා වෙනුවට ඔන්න එනවා එනවා එනවා ගණන් ගන්නෑ. හැබැයි ඒ වෙනුවට පුළුවන් පුළුවන් අවස්ථාවේදී ලදලද අවස්ථාවේදී ඔන්න ආනාපානයෙම හිත තියන්න බලනවා. ටික ටික ඔන්න ඒ අවස්ථාව වැඩි වෙලා ආනාපානය වැඩි වෙලා නැත්තම් ඒ මූල කමඨානේ හිත තියෙන කාල පරිච්ඡේදය වැඩි වෙලා ඔන්න මේවා දුර්වලලා යනවා. ඉතින් ඔය ක්‍රමේ හැර අපිට සිතුවිලි මග හරවන්නේ කියලා වෙන ක්‍රමයක් නැහැ. සිතුවිලි මග හැරෙනවා ක්‍රමානුකූලව වැඩි කාලයක් මේ මූල කමඨානේ සිත පැවැත්වීම හරහා. හත්වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. කෙලෙස් නැති, තණ්හා මාන දික්ටි නැති ඒ වර්තමාන මොහොත හඳුනාගෙන ඒ තුල සිත පවත්වන්නා චූල සෝතාපන්නයෙකු යයි හැඳින්විය හැකිද? සතර අපායෙන් මිදුණු කෙනෙක්ද? මරණ මොහොතේ හෝ සෝතාපට්ටි ඵලයට පත්විය හැකිද? තෙරුවන් සරණයි. අ එතනම චූලසෝතාපන්න කියන කතාව හුඟක් ඔය පසු කාලේ ඇවිල්ලා තිනවා ඒකෙදි නම් කියන්නේ පච්චේ පරිග්‍රහ ඥානය කියලා සාමාන්‍යයෙන් කියන මේ හේතුඵල ධහම පිළිබඳව සෑහෙන වැටහීමක් ආපු මට්ටමක්. ඉතින් ඒ මට්ටමට ආපු පැමිණීම තමයි කැමිනි කෙනා තමයි ඉතින් චූලසෝතාපන්න කියලා කියන්නේ. තණ්හා දිට්ඨිමානයන් දුර්වල වීම ඉතින් ඊට මෙහාදී වෙන්නත් පුළුවන්. ඒ නිසා එක පාටම අපිට ඒකේ දුර්වල වීම වුණ පමණකින් අරක මෙහෙමයි කියලා කියන්න අමාරුයි. නමුත් ටික ටික ටික අපි මේ කියන්නේ ඔතන දැන් ඔය ඉක්මනටම සෝවාන් වීමේ උවමනාවයි තියෙන්නේ. ඒකයි පොඩ්ඩක් ඉතින් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ ඒක වෙනුවට පොඩ්ඩක් මේ වැඩේ කරන්න උත්සාහවත් වුණා නම් ඔන්න එතනට ය아가න්න පුළුවන්. අපි අර ඉස්සලා ඈත තියෙන එක දැක දැක මේක මේක තාම ආවෙත් නැහැ, තාම උනේ නැහැ. මේක නම් තාම සෝවාන් නෙවෙයි. චූලසෝතාපන්න එකක් තියෙනවා කියලා ඉතින් ඔය කල්ලන්න ගියාම ඉතින් පොඩ්ඩක් අමාරුයි. ඒ වෙනුවට මේ කරන වැඩේට අපි අවධානය යොමු කරා නම් ඒක වේවි. නැත්තම් මොකද අපි මේක හිත හිතා ඉන්න ගියාම කරන වැඩේ බාධා වෙන්නේ. දැන් තාම ඇවිල්ලාද මේක සෝතාපන්නද නැත්තම් චූල සෝතාපන්නද මේකේ තියෙන වමනා කරන හේතු ටික මොනවාද? ඒ ටික කීකේ බලබලා ඉන්න ගියාම අර කරන්න ඕන වැඩේ අතපසු වෙනවා. මේ ඒ වෙනුවට අපි වෙන වෙන දේවල් හොය හොයා ඉන්නවා. ඒ වෙනුවට පුළුවන් තරම් අපි මේ මොහොතක් මොහොතක් පාසා සතිමත් බව දිනු කරමින් වමනා කරන එකඟ භාව දිනු කරමින් ඊළඟට ඒ අවශ්‍ය කරන හේතු ටික සම්පාදනය කරනවා නම් වෙන්න තියෙන දේ වේවි. දැන් මොකද්ද මේ කරුණ වශයෙන් කියනවා නම් චූලසෝතාපන්න කියන එක සාමාන්‍යයෙන් ව්‍යවහාරයට ගන්නෙ ටිකක් භාවනාවේ ටිකක් එහාට ගිහිල්ලා කියනවා නම් ඔන්න අපිට මුලින් නාම රූප වශයෙන් හඳුනා ගැනීමක් සිද්ධ වෙලා ඊට පස්සේ කියන්නේ දිට්ඨිය පැත්තෙන් කඩලා ගිහිල්ලා ටිකක් ඒ කියන්නේ ඒකත් පොඩ්ඩක් අඩු වෙලා ඊටත් එහාට ගිහිලා ඔන්න මේකේ තියෙන මේ හේතුඵල ධමයක් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් ගැනීමක් නැහැ හේතුඵල ධමයක් සිද්ධ වෙන්නේ කියලා ඒක ඒක මේ අපි පොතකින් බලලා ඇති කර ගැනීමක් නන් නෙමෙයි මේ පොතකින් බලලා නැති ඔය ඔක්කොම ටික කියන්න පුළුවන් රහත් මට්ටම පවා ඉතින් අපි පොතකින් කියා ගන්න පුළුවන් නමුත් පොතකින් කර ගැනීමක් නෙමෙයි මේක මේක අපි අපිම උත්සාහයෙන් හුස්ම රැල්ලක් ගන්න හිත තියලා සතිය දියුණු කරගත යුතුයි ඒ එතන එතන අපේ අවධානය පවත්වලා අපේ සතිය දියුණු කරගත යුතුයි. එතන එතන සතිමත් වෙලා ඔන්න එකඟ භාවය ස්ථනාගත යුතුයි. ඒ එකඟ භාවය පාවිච්චි කරලා ඔන්න මේ නැත්තම් මේ කය නිරීක්ෂණය කළ යුතුයි. ඒ හරහා තමයි ඔන්න ත්‍රිලක්ෂණයේ වැටහිලා මේ යන පාරක් තියෙනවා. ඉතින් අපි උත්සාහත් වෙන්නයි තියෙන්නේ මේ පාරේ ගමන් කරන්න. ප්‍රායෝගිකව යෙදිය යුතු දහමක් තියෙනවා. මේ ප්‍රායෝගිකව මේ දහමේ යෙදෙනවා නම් ක්‍රමානුකූලව අපිව අරන් යන්න යන්න ඕන තැනට යාවි. ඊළඟ දෙක වාර්තා හොඳයි. ගරු ස්වාමින් වහන්ස එදිනෙදා වැඩවලදී සතිය පිහිටුවීම. ආහාර අනන විට එහි තෙත ගතිය හඳුනා ගතිමි. පිඩක්ගෙන හපන විට පාන්වැනි ආහාර හකු වලින් වඩාත් දැඩි ලෙස හපන අයුරුද විකන ආහාරය කොටසින් කොටස ගිලින අයුරුද ලුණු මිරිස් වැනි රසයන්ද හඳුනා ගතිමි. දොරක් අරින විට ඇන්දේ සීතල ගති සිමෙන්ති පොළවේ සීතල ගති දත්මදින විට බුරුසුව දත්වල වදින හැටි නිදන විට ඉර යව්වේ පහසු ගති හඳුනා ගනිමි. පඩිවැනි තැන්වලින් ඉහළට පා තබන විට පාදවල තෙරපුම් ආදියද හඳුනා ගතිමි. තෙරුවන් සරණයි. හුඟක් හොඳයි. ඒ කියන්නේ අපිට මේ වගේ අර පුළුවන් තරම් මේ ඉන්න කාලේ අපි අවදිමත්ව ඉන්න කාලය තුල කොහොමද මේ කයත් එක්ක ඉන්නේ? කොහොමද ඒ ඒ දැනීම තුල අපේ අවධානය යොමු කරන්නේ? ඒ කියන්නේ මේ දේ අපි නොකරන හැම මොහොතකම අපේ හිත තියෙන්නේ සම්පූර්ණයෙන්ම මුලා වෙලා. අපේ හිත තියෙන්නේ සම්පූර්ණයෙන්ම අසතිමත් වෙලා. ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ. අපිට මේ වර්තමානයේ තියෙන සරල බව, වර්තමානයේ තියෙන ඍජු අත්දැකීම තුල අපිට ජීවත් වෙන්න පුළුවන් නම් එතෙන්දී අපි මුලා වෙලා නැහැ. එතෙන්දී අපි අසතිමත් නැහැ. ඉතින් අපිට වෙලා තියෙන හුඟක් වෙලාවට අර ඒ පිළිබඳව ඒ තරම් ප්‍රියක් නැහැ. මොකද අර අපේ හිත මොනාහරි දෙයක් හිත හිතා ඉන්නකොට මොකක් හරි සිහිනයක් මවමවා ඉන්නකොට ඒ තුල තියෙනවා යම්කිසි ආස්වාදයක්. ඒ බඳු ආස්වාදයක් එකපාරට මෙතන නැහැ. නමුත් අපේ බුදුරජාන් වහන්සේ විශ්වාස කළා ධර්මයේ විශ්වාස කළා ඔන්න මේ කලයුතු දේ මේකයි කියලා විශ්වාසයෙන් උත්සාහයෙන් මේ දේ කරන්නයි තියෙන්නේ. ඉතින් මේ දරලා තියෙන උත්සාහය හොඟක් හොඳයි. අවසන් ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා නිස්සරණ වනේ භාවනාවට පැමිණියේ පළමු වරටයි. පර්යංකයේදී මා ටික වේලාවක් ආනාපාන සතිය වඩන විට ශරීරය ගල් වුණා. සේ දැනුණා. හුස්ම රැල්ල නාස්පුඩුවට දැනුනේ නැත. එහෙත් බඩේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. ඉන්නෙහා කිසිවක් දැනුනේ නැත. එවිට ඇස්සර බැලුවෙමි. එතනින් එහාට කල යුත්තේ කුමක්ද? සක්මනේදී ලනුපැදුරේ ස්පර්ශය එක විදිහට දැනුනි. දනිස් වලලු කර ගැටෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. සමහර අවස්ථාවල අරමුණ වෙනස් වී නැවත එයට පැමිණියේය. ඔව් අපි ඉඳගෙන කරපු එක ගැන බැලුවොත් දැන් එතෙන්දී ආනාපාන සතිය කරන්න ගිහිල්ලා හරි ගිහිල්ලා නැහැ. හැබැයි පිම්බීම හැකලීම ටිකක් අහු වෙලා තියෙනවා. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ අපිට පොඩ්ඩක් ආනාපාන සතියට අපි මේ සාපේක්ෂව පිම්බීම හැකිනීම ගත්තොත් පිම්බීම හැකිනීම අරමුණක් වශයෙන් පවත්වන එක පහසුයි අරිට වඩා. ඒ නිසා Tamanට මේ පිම්බීම හැකිනීම අරමුණක් වශයෙන් තියාගෙන යන්න පුළුවන් නම් කිසිම වරදක් නැහැ. ඒ පිළිබඳව සතුටු වෙන්න දැන් මට පිම්බීමක් පාසා සතිමත් වෙන්න පුළුවන්. හැකිලීමක් පාසා සතිමත් වෙන්න පුළුවන්. ඒ ගැන සතුටු වෙන්නයි තියෙන්නේ. ඉතින් අර පොඩ්ඩක් කය නිකන් ගල් වෙලා වගේ තියෙනවා කියන එක ඕක මගේ හැරලා යාවි. ටික ටික මේ බලන්න දැන් තමන්ගේ අවධානය තියෙන හැම මොහොතකම මේ පිම්බීම හැකිලීම ක්‍රියාවලියේ යම්කිසි පරිච්ඡේදයක් සිද්ධ වෙනවා. යම්කිසි අවස්ථාවක් සිද්ධ වෙනවා. මොකද මේක නවතින දෙයක් නෙමෙයිනේ. මොහොතක් පාසා යම් කිසි මොන පිම්බීමක් සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන අතරේ ඔන්න අපේ අපේ හිත පිට ගිහිලා ඔන්න මොනවා හිත හිතා ඉන්නවා. ඒ අතරේ මෙතන යම් කිසි දෙයක් අපෙන් අතහැරිලා මග හැරිලා. අපිට සතිය දියුණු කර ගැනීම අවස්ථාවක් අපින් ගෙනිලා. ඒ නිසා පොඩ්ඩක් බලන්න කොහොමද මේ කය කය හරහා කයෙන් දෙන මේ සම්පත එහෙම නැත්නම් මේ කයෙන් දෙන මේ හැකියාව අපි පාවිච්චි කරගන්නේ අපේ මානසික වශයෙන් ගුණයක් දියුණු කරගන්න. කය මේ නිකම්ම දෙන්නේ නොමිලේ දෙන අවස්ථාවක් තියෙන්නේ. මොකද එයා ස්වාභාවිකවම වර්තමානයේ එයා මේ පිම්බීමක් හැකිලීමක් සිද්ධ කරනවා. ඒක අපි මේ හිතලා කළ යුතු දෙයක්ුත් නෙමෙයි. ඒක අපි පාවිච්චි කරනවා අපේ හිතේ ගුණධර්මයක් දියුණු කරන්න. ඒ නිසා ඒක අල්ලලා යනවා නම් ඒදෙන් යන්න ආයි අර කරන්න බැරි වෙච්ච ආනාපානය ගැන මේ ප්‍රශ්නයක් කරගන්න එපා. හොඳයි. ඒතර අපිට ලැබිලා තියෙන මේ ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචිකව මොන හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. කට්ටිය ගැඹුරු සමාධි වල ඉන්න ඉතින් පොඩ්ඩ අමාරුයි එළියට ගන්න නේද? <laughs> ඔව් පොඩ්ඩක් මයික් පොඩ්ඩක් ඉන්න. හරි. ඇපල් එක තියෙන හින්දා මේ වෙන්නේ. පොඩ්ඩක් මේ මෑනියන්ට මේ හරියට මෙහෙට හරිය කමන්නේ නැහැ. ඉස්සරහට එන්නකෝ මෙහෙට එන්නකෝ කමන්නේ නැහැ. අවසරයි ස්වාමින් වහන්සේ. දැන් ආනාපාන සතිය වඩනකොට සමහර වෙලාවට හුස්ම රැල්ල නොදැනී යනවා. ඊ වෙලාවට අපි කොයි විදිහටද ඉන්නට ඕනේ හැසිරෙන්න ඕනේ. දැන් කොච්චර කාලයක් විතර භාවනා කරනවද? දැන් ගිය දෙසැම්බර් ඊට කලින් ඉඳලා භාවනා කරනවා. සමහර වෙලාවට දැන් ඊයේ මම භාවනා කරනකොට මට හුස්ම රැල්ල හොඳට දැනුණා. එතකොට හුස්ම රැල්ල දීර්ඝව ගත්තා. ඒක බොහොම සියුම් ගන්නවත් තේරුණා මට. ඊට පස්සේ ඒක මේ පපු ප්‍රදේශයට එනකම්ම එනවත් දැනුණා මට. ඒ උස් පහත් වෙන ඒවත් මට ඒ වෙලේ තේරුණා. ඊට පස්සේ ක්‍රමානුකූලව නැවත ඒක නැති වෙලා ගිහිල්ලා සාමාන්‍ය හුස්ම ගන්න විදිහට ආනාපාන සතිය කළා. දැන් අද හුස්ම රැල්ල වැටුනේ නෑ. ඒ වගේ ඒ ආකාරයට සාමාන්‍ය විදියට තිබුණා. නමුත් සමහර වෙලාවට ඒක කෙරුණේ නැහැ. ඔව් දැනට කියන්නේ දැන් ඔය අපිටම හොස්පිටල් තේරෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේදී හිත පිට යනවද නැත්නම් බලාගෙන ඉන්නවද ආයේ පෙනේ කියලා? මොකද මොකද හිත පිට ගියේ නැහැ. බලාගෙන හිටියා. හරි. ඒ අවස්ථාවේදී හිත තිබුණේ නාසිකාග්‍රේ ප්‍රදේශයේද? එහෙමයි. හරි. ඔය தත්ත්වෙ කොච්චරලා තියන් ඉන්න පුළුවන්ද? ටික වෙලාවක් ඉන්න පුළුවන් ඒ විදිහට. ටික වේ පැය කාලක් විතර? එච්චර බෑ. එච්චර බෑ. එහෙනම් තව ටිකක් ඒ කියන්නේ දැන් හුස්ම රැල්ල කියන්නේ රළුව නොදැනුණාට පොඩ්ඩක් දැන් බලන්න ඒකෙන් තොරව හරි කමන්නේ. ඒ කියන්නේ දැන් ආයි මතු වෙන්න පුළුවන්. එහෙමයි. තා පොඩ්ඩක් ඒ නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත රඳවගෙන ඉන්න. එහෙමයි. ඒ කියන්නේ අපි වෙන්න පුළුවන් එක දෙයක් තමයි ওই අවස්ථාවේදී නිින්දට වැටෙන එක. එහෙමයි. මොකද දැන් නිින්ද ගියේ නැද්ද? නිින්ද ගියේ නැහැ. හොඳයි. ඒ කියන්නේ ඒක ඒ කඩයිම පහු කරලා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ උතෙන්දී වෙන්න පුළුවන් එක එක දේවල් තියෙනවා. එකක් තමයි නිින්දට වැටෙන එක. මොකද දැන් අර අරමුණක් නැහැනේ හිතට තියන් ඉන්න. එහෙනම් ඔන්න නිින්දර නිින්දර වැටෙනවා. හැබැයි ඒකිනුත් වලකින්නත් ඕනේ. නිදා ගන්නත් බෑ. ඊට පස්සේ තමන් ඔන්න හයියෙන් හුස්ම ගන්නවා මේ හුස්ම ගන්න කරන්නේ. එහෙම කරන්නත් එපා. එහෙම කරන්නත් එපා. ඒකත් වැරදි. එහෙමයි. ඒ වෙනුවට ඔන්න අපි හිතමු හිත ඔන්න පිට ගිහිලා වෙන වෙන දේවල් කල්පනා කර කර ඉන්නවා. ඒකත් වෙන්න පුළුවන්. හැබැයි ඒක කරන්නත් එපා. මේ ඔක්කොම කියන්නේ මේ හැමදේම නැතුව කොහොමද අපි මේ ආනාපානෙ දැන් ඔන්න අරගෙන ආවා. ඒක බොහොම ඔන්න සියුම් වෙවි සියුම් වෙවි සියුම් වෙවි ගියා. දැන් තමන්න පේන නොපෙනෙන ගානයි. නොදැනෙන ගානයි. හැබැයි ඒ තමන් හොඳ අවදියෙන් ඉන්නේ. වෙන දෙයකට හිත ගිහිල්ලත් නැහැ. වෙන දේවල් කල්පනා කරන්නෙත් නැහැ. හිතේ මුකුත් බයක් සැකක් මොකක්වත් නැහැ. හොඳට අවධානයෙන් නාසිකාග්‍රේ ප්‍රදේශයේම ඉන්නවා. ওই தત્ත්වය පොඩ්ඩක් අපිට විශ්වාසයෙන් යුක්තව මට දැන් ඊළඟට වාඩි වුණාමත් ඊළඟ පරයන්කේදීත් මේ தત્ත්වෙටම මමපත් වෙනවා. මොන්න මේ මට්ටම මට පැය භාගයක් වෙනකම් මට ඉන්න පුළුවන් කියලා විශ්වාසය එනකම් පොඩ්ඩක් හදාගන්න. හොඳයි. හොඳයි. ඒක හැදුනට පස්සේ ඔන්න ඊළඟට අපිට බලන්න පුළුවන් මේක ඔස්සේම තව දියුණුවෙන් වෙනවද? නැත්නම් ඊට ඊට මෙහෙන් අපි වෙන දෙයකට යොමු කරනවද කියලා බලන්න පුළුවන්. හොඳයි. හොඳයි. ගරු ස්වාමීන් වහන්ස මම මේ දීර්ඝ කාලයක් සාමාන්‍යයෙන් ධර්ම පොතවත කියවලා තියෙනවා පටිච්චසමුපාදේ විදර්ශනා භාවනා සතිපට්ඨානෙ බෝධිපාක්ෂික ධර්ම හැබැයි මම ප්‍රායෝගිකව දිගටම කරේ නෑ මම පටන් ගත්තේ දැනට අවුරුදු දෙකමාරකට තුනකට විතර ඉස්සෙල්ලා ඒ විදිහට තනින්ම ඉතින් පුතානෝමයි කරේ උපදෙස් ලබා ගන්න ඕනේ මෑත කාලේ ඉතින් මේ ඔය බොහෝ වෙලාවක් ආනාපාන සතිය වඩමින් කාලය ගත කරලා තියෙනවා දීර්ඝ කාලයක් ඉඳලා තියෙනවා දීර්ඝ කාලයක් ඉඳලා තියෙනවා ඔව් හහ එහෙම වුණාට ඉතින් කිසිම වට දැනෙන්නේ නැහැ කිසි දෙයක් අලුත් අත්දැකීමක් මොනක්වත් ලැබිලා නැහැ ඔව් දැනට يعني දැන් අද මොකද කළේ අද ආනාපාන සතියද වැඩුවේ? අර අදත් ඒක කළා. අදත් ඒක කළා. එතකොට ආනාපාන සතිය මුලින්ම වැටුනේ කොහොමද? පස්සේ වැටුනේ කොහොමද? අන්තිමට වෙනකොට මොකද තේ තත්ත්වේ? කියන්නේ දැන් හොඳට ආස්වාසයක් මෙන්න මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ ආස්වාසය. මේ ආස්වාසය සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයක්. මේ නම් ආස්වාසය. මේ නම් ප්‍රස්වාසයක් කියලා හොඳට මේ දෙක වෙන් කරගන්න පුළුවන්ද? පුළුවන්. ඊට පස්සේ මොකද උනේ? එහෙම කියලා අත්දැකීමක් නැහැ නේද? නෑ ඒක තමයි. ඔව්. ඒ කියන්නේ ඊට පස්සේ කියන්නේ ආනාපානය නොපෙනී ගියාද නැත්නම් තව සියුම් වුණාද නැත්නම් හයියෙන් වැටෙන්න ගත්තද මොකද තත්ත්වය? සුළු වශයෙන් දිනුවක් ඇදී කියලා හිතනවා මේ මගේ අලුත් අත්දැකීම තමයි මේ සක්මන් භාවනාව එච්චර කලේ නැහැ මුලින්. ඔව්. එතෙන්දී නම් යම්කිසි පහසුවක් හරියට අවබෝධයක් තියෙනවා. ඇති වෙන ගතියක් තියෙනවා. දැන් සක්මන් භාවනාවේදී කොහොමද අවබෝධය ආවේ? අරට වඩා සිත කියපු මේ දැන් අපේ මහත්තුසාන ඕනලා ඔව් මේ ඒ වගේ මටත් දැනුණා නෑ ඒ කියන්නේ දැන් මම කිව්වොත් මෙහෙම දැන් වම් පාදයේ තියෙනකොට වම් පාදයේ විතරක් හිත තියෙනවද දකුණු පාදයේ තියෙනකොට එතන විතරක් හිත තියෙනවද ඔව් අවධානය තියෙනවා හිත පිට යන්නේ මොකක්වත් යන්නේ නැද්ද යන වෙලාවල් තියෙනවා ඕලවට අපි තුමු දැන් මේ කොනේ ඉඳන් එහා කොනට යනකොට අපි තුමු ඔක්කොම තියුණා පියවර 30ක් යන්න. ඔය 30න් කීයක් එතන එතන ගානට සතිය පාත්තා ගන්න පුළුවන් වුණාද? සමහරට වෙන්නේ පියවර 30කට වැඩියත් සතිය ඉන්නවා. ඒක තමයි. ඒ කියන්නේ මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම වෙන තැනක යොදන්න නැතුව ඔන්න මේ මේ අවස්ථාවේ උණු වම් පාදයේ සතිමත් වුණා. මේලාදී දකුණු පාදයේ සතිමත් වුණා. ඔන්න මේලාදී ආයි වම් පාදයේ සතිමත් වුණා. මෙහෙම කියලා මේ මුළු මුළු දුරම යන්න පුළුවන්ද දැන්? පුළුවන්ද? ඔව් මේ එවැනි වහන්සේ සඳහන් කරපු වාර ගණනින් නම් හැකියාව තියෙනවා. ඔව්. හොඳයි. එතකොට ඒක ඒ සතිය කඩා ගන්න නැතුව ඇවිල්ලා වාඩි වුණාම ආනාපානෙ ඔන්න වැටෙන්න ගන්නවා. වැටෙන්න ගත්තට පස්සේ ටික ටික දැන් ඔන්න ඒක අපි තුමු තේරෙනවා ඔන්න මේ වෙලාවේදී ආස්වාසය මේ වෙලාවේදී ප්‍රසවාසය කොහොම කියලා තේරෙලවා ඊට පස්සේ බලන්න මේකේ මේ දෙක දැන් අපි තුමු ආස්වාසය ප්‍රසවාසය දෙක වෙන් කරගන්න පුළුවන්නේ ඒ වගේමයි ආස්වාස දෙකක් අතරත් සුළු සුළු වෙනස්කම් තියෙනවා දැන් මේ කතා කරන්නේ ආස්වාස දෙකක් අතර ළඟ තියෙන ආස්වාස දෙකක් අතර අන්න ඒක බලන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ ඒව අතර මේ තියෙන්නේ ලොකු වෙනස්කම් නෙමෙයි, තාම සියුම් වෙනස්කම්. මුලදී අපිට තේරෙන්නේ ඔන්න හැම ආස්වාසයක්ම සමානයි වගේ. නමුත් ටිකක් කල් යනකොට තව ටිකක් සතිය දියුණු වෙනකොට මේ ආස්වාස දෙකක් අතරක් තියෙන වෙනසක්. ප්‍රස්වාස දෙකක් අතරක් තියෙන වෙනසක්. ඔන්න මේ ළඟ තියෙන ආස්වාස දෙකක්. ඔන්න ළඟ තියෙනවා කියන්නේ ඔන්න ආස්වාසයක් ආව ප්‍රස්වාසයක් ආව ඔන්න ඊළඟ නැවතත් ආස්වාසයක් එනවනේ. අන්න ඒ ආස්වාස දෙක අතර තියෙනවා පුංචි වෙනස්කම් තියෙනවා. අන්න ඒවා පොඩ්ඩක් අල්ලගන්නයි බලන්න තියෙන්නේ. පොඩ්ඩක් සතියෙන් බලන්න නැත්නම් අවධානයෙන් බලන්න මම කලින් හිටිය තත් කලින් ආපු ආස්වාසයේ තරමමද මේකත් නැත්නම් ඒකට වඩා පොඩි වෙනස්කම් මේකේ තියෙනවද? මේක මේ අවධානයෙන් බලනකොට තමන්ට තේරෙයි සමහරවිට ඔන්න එක ආසා කලින් ආපු ආස්වාසය ඔන්න එක නාස්පුඩුවකින් ආව දැන් එන ආස්වාසය වෙනත් නාස්පුඩුවකින් එනවා එහෙම නැත්නම් කලින් ආපු ආස්වාසයට වඩා මේක ටිකක් දීර්ඝයි නැත්නම් කොටයි අරක තරම් දැනෙන්නේ කලින් එකට තරම් වැඩියෙන් දැනෙනවා ඔන්න වගේ පොඩි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා දැන් මේ මේකට දැන් අපේ අවධානය ගන්න මේකේ තමයි දැන් මගේ يعني මුළු ලෝකෙම අමතකයි වෙන දෙයක් මොකක්වත් නැහැ බලපු පොතුත් දැන් ඔක්කොම අමතකයි දැන් තියෙන ඔළුව සම්පූර්ණයෙන්ම ආස්වාස ප්‍රස්වාසය ඒක කරගන්න පුළුවන් නම් මුළු ලෝකෙම අමතක කළා සම්පූර්ණයෙන්ම මොන ආස්වාසයේ හිත තියෙනවා ප්‍රස්වාසයේ හිත තියෙනවා ඔන්න ආස්වාසයේ හිත තියෙනවා එතකොට තේරෙනවා මේ කලින් ආපු ආස්වාසයට වඩා මේ දැන් ආපු ආස්වාසේ කලින් ඉරට ඔන්න පොඩ්ඩක් දිගයි නැත්තම් පොඩ්ඩක් කොටයි නැත්තම් ඒක අරෙක් තරම් දැනුන්නේ නැහැ ඔන්න දේව තේරෙනවා ඔන්න ඊළඟ එකත් බලනවා ඊට ප්‍රස්වාසය ගැන බලන්නේ. ඒකට මොකද තත්? ඊළඟ ප්‍රස්වාසයත් එක්ක අන්න ඒක සංසන්දනය කරලා බලනවා. අන්න ඒ වගේ පොඩ්ඩක් අපි උත්සාහත් වෙන්න ඕනේ මේ දැන් අපේ සතිය දියුණු වෙන්න දියුණු වෙන්න මේ ඊටාම සූක්ෂම අරමුණක තියෙන ওই වෙනස්කම් ටික දැනෙන්න ගන්නවා. ඔය වෙනස්කම් ටික දැන දැන තමයි ඉස්සරහට යන්නේ. ඊට පස්සේ තව පොඩ්ඩක් ඔක වර්ධනය කරගන්න පුළුවන්. දැන් මේ ආස්වාසයක අර මං මුලින්ම ප්‍රශ්නෙටත් කිව්වා වගේ ආස්වාසයක අපිට දැනෙන්නේ ඒකේ මැද තියෙන ප්‍රදේශයක් විතරයි. ඒ මේක මේක යන්නේ නිකන් ප්‍රස්ථාරයක් ඇන්දොත් මේක නේ බොහොම සියුම පටන් අරගෙන ටිකක් වැඩි වෙනවා. ඊට පස්සේ අඩු වෙලා යනවා. ඔන්න ඒ වගේ ප්‍රස්ථාරයක් මේක තියෙන්නේ. ඒකේ මැද තියෙන රළු ටික විතරයි අපිට තේරෙන්නේ. ඉතින් අපි බලන්න ඕනේ මේ මට බැරිද මේක මේ රළු වෙන්න කලිනුත් කොටසක් තිබුණානේ. සියුම පටන් ගත්තේ ඒක. අන්නේ කොටස මට අල්ලගන්න බැරිද කියලා පොඩ්ඩක් අතෙන්ට يعني මෙතන يعني ඒ දේ අපි මුලින් නුවණක් වශයෙන් නැත්නම් දැනුමක් වශයෙන් අරගන්නවා. අරගෙන අපි ඊළඟට ප්‍රායෝගිකව මේක කළා බලන්න ඕනේ. දැන් මේක පොතේ විස්තර තිබුණයි කියලා මං කියලා දුන්නයි කියලා හරියන්නේ මේක තමන්ම බලන්න මේ කියපු කතාව ඇත්තද? මේ ආස්වාසේ අර වගේ සියුම් පටන් ගැනීමක් තේනවද? ඊට පස්සේ පොඩ පොඩ මේක වර්ධනය වෙනවද? වර්ධනය වෙනවා කියන්නේ දැනීමෙන් වර්ධනය වෙනවා. ඒ දැනීම වර්ධනය වෙනවද? ඊට පස්සේ ඔන්න නැවත අඩු වෙලා ඔන්න මේ දැනෙන හරිය, දැනෙන ගතිය ඔන්න අඩු වෙලා යනවා. ප්‍රස්වාසයටත් ওই දෙයමයි සිද්ධ වෙන්නේ. ප්‍රස්වාසෙත් බොහොම සියුම්ම දැනීම පටන් ගන්නවා. ඊට පස්සේ ඒ දැනීම හොඳට වර්ධනය වෙනවා. ඊට පස්සේ ඔන්න අඩු වෙන්න ගන්න ඕන නැතිලා යනවා. ඒ ඒකට පොඩ්ඩක් අපි උත්සාහත් වෙනවා මේක දැන් ඔය දේ කරන්න නම් හිත එහෙ මෙහෙ යවා ගන්න නැතුව වෙන දේවල් වලට හිත යොමු කරන්න නැතුව මේ ආස්වාසය තුලම හොඳට নিমග්න වෙලා බලන්න ඕනේ. ඒ දේ කරන්නයි තියෙන්නේ. අපිට ඒ දේ කරගන්න පුළුවන් නම් ඔන්න මහත්යට තව ඉස්සරහට යන්න පුළුවන්. බලමු උත්සාහය දරලා නේද? හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මම දැන් අවුරුදු 5ක් පමණ භාවනා කරනවා මම පරියංකේ පැයක් පමණ ඉන්නවා ඒත් මේ මෑතක ඉඳලා මට හැමතිස්සෙම මේ ඒ පැයම සිතුවිලිම මතක් වෙනවා සිතුවිලිම නෝ සිතුවිලිම මේ මෙතෙක් කල් කරපු භාවනාව මොකක්ද මේ නිකන් මොකක් පදනම් කරගෙන ගියේ පිම්මීම හැකිලිම භාවනාවක් වශයෙන්ද ඒකද කරගෙන ගියේ එහෙමයි එතකොට දැන් දැන් අද වාඩි වුණාම මුලින් බලන්න ගියේ පිම්බීම හැකිලිමද එහෙමයි අපදා හොඳයි එතකොට ඒකට මොකද උනේ ඒක බලාගෙන යනකොට මට සිතුවිලිම ඒ හැයම සිතුවිලිම එනවා නිකන් ඔළුවත් නිකන් බර ගතියක් වගේ තියෙනවා නිකන් මේ ඒ සිතුවිලිම තමයි එන්නේ නැත්නම් දැන් මට කියන්න එහෙනම් අපි තුන් මේට මාසයකට කලින් ඔය තත්ත්වය තිබුණේ නැද්ද? නෑ තිබුණේ නෑ. මේ මේ භාවනාව මේ වටසටහන තමයි ඔකුනේ. දිනපතාම භාවනා කරනවද? එහෙමයි. දිනපතා භාවනා කරනවා. භාවනා කරනවා. හොඳයි. එතකොට අපි තුමු දැන් අපි තුමු ගිය සතියේත් ඔක තිබුණේ නෑ. හරි. ගිය සතියේ තිබුණ තත්ත්වය දැන් මම නිකන් කිව්වොත් ගිය සතියේ ඔන්න පිම්බීම හැකිලියම් බලාගෙන හිටියා. ඔන්න ඒක නිකන් සියුම් වෙලා ගියා, නොදැනී ගියා. හිත නිකන් සැහැල්ලු වෙලා ඔහෙ තිබීමද තියෙන්නේ? එහෙමයි තිබුණා අපි. ඒ ඒ මට්ටමද තිබුණේ. ඊට පස්සේ දැන් එහෙම ඒ මට්ටමට ආවා දැන් හොෝගාල සිතුවිලි එනවද? එහෙමයි. අවුරුදු 30ක වගේ දේවල් හිටන් දැන් එනවා සිතුවිලි. හොඳයි. එහෙනම් නිකන් අර පොඩි වැඩක් පටන් ගන්න තියෙන දැන්. ඒ ගැන තේරුම් ගන්නයි තියෙන්නේ දැන්. ඒ කියන්නේ අපේ භාවනාවේ ටිකක් දුර යනකොට විපස්සනා පැත්තෙන් යනකොට එක්තරා මට්ටමක් තියෙනවා අපේ ඇතුලේ තියෙවිච්ච දේවල් නිකන් එළියට එන්න ගන්නවා. ඒ එළියට එම නිකන් හරියට නිකන් මේ පිරිසුදු වීමක් තමයි එතන තියෙන්නේ. හරියට නිකන් අපේ ඇතුලේ තියුණ අපි දැන් විවේක කරන්නේ. විරේක කරාම ඇතුලේ තියෙන ජරාවල් එළියට දානවනේ. Mm. අන්න ඒ වගේ දෙයක් ඔතනත් වෙනවා. මානසික විරේචනයක් ඔතන තියෙන්නේ. Mm. එතෙන්දී අපි කලබල වෙන්න නරකයි. අපි මේ අවධානය තියාගෙන ඉන්නවා එන ටික ඔක්කොම නිකන් ගොජයක් තියෙන්නේ. කිසිම ඒ කියන්නේ වර්ග කරන්න බෑ. මේකට ඇතුළ බලන්න යන්න අවශ්‍යත් නැහැ. මේ ටිකට ඔක්කොටම එන්න දෙන්නයි තියෙන්නේ. මේක ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා කියන්නේ පොඩ්ඩක් එන වෙලාවේදී අමාරුයි. දැන් අපි හරි වමනයක් කරනවා කියලා හිතන්න. වමනයට හරි අමාරුයිනේ. අන්න ඒ වගේ තත්ත්වයක් ඔතන තියෙන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඔන්න ඊට පස්සේ ආයෙ සමනය වෙනවා. ඒ ඒ සමනය වීම කලින් හිටිය තත්ත්වයට වඩා ලොකු ශාන්තිදායකයි. ඒ කියන්නේ දැන් මේක පටන් ගන්න කලින් හිටියට වඩා මේ දේ සිද්ධ වුණාට පස්සේ ලොකු සහනයක් දැනෙනවා. මේ දේ සිද්ධ වෙද්දී හරි අමාරුයි. එන්න පොඩ්ඩක් මේ මේ වැඩේ පටන් ගත්ත එක ලොකු දෙයක්. මොකද අපේ හිතේ තැම්පත් වෙලා තේච්ච ඒ ලොකු නිකන් මතක මතක සටහන් අනව මේවා කියන්නේ කිසිම වැදගත්කමක් නැති දේවල් ඔක්කොම දැන් එළියට එන්න ඇවිල්ලා තියෙන්නේ. ඒක ඒක ඒ කියන්නේ භාවනාවේ විය යුතු දෙයක්. නිවැරදි විපස්සනාව වැඩෙනවා නම් එක අවධියකදී ඔය දේ සිද්ධ වෙනවා. ඒක ඒ හින්දා බය වෙන්න එපා. ඔකට ඔහොම යන්න අරින්න. ඔහොම යන්න අරිනවා කියන්නේ වාඩි වෙනවා පොඩ්ඩක් අවධානයෙන් ඉන්නවා හිත එකඟ කරගන්නවා පිම්බීම හැකිරීම තුළ හිත පවත්වනවා පාත්තකට ඉන්නකොට ඔන්න අර ටික එන්න ගන්නවා ළඟ ළඟ ළඟ ගොඩාක් එන්න ගන්නවා එහෙම්ම අතාරිනවා මේ එකක්වත් මගේ නෙමෙයි මේ එකක්වත් අල්ලගන්න යන්න එපා ඒවා ඇතුළට කියන්නේ ඇතුළට යොමු කළා මේක අතීතද අනාගතයේද මේක කවුරු ගැනද ඒවා හොයන්නවත් යන්න එපා නිකාම ඔහේ යන්න දෙන්නයි තියෙන්නේ හොඳයි ඕක ඕක වෙන්න ඉඩ හරින්න හොඳයි බලමු මේ මම හිතන්නේ හරියන්න ඉඩ තියෙනවා. ඔව්. ඔන් කළා නෑනේ. අද මම සමාධි භාවනාවේ යෙදුණා. ඔව්. පැය දෙකමාරක් විතර සමාධියේ හිටියා. ඉතින් ඒ ඒ ඉන්න අවස්ථාවේදී මට මේ දැන් අර හුස්ම වැටෙන ගතිය මට දැනුන්නේ නැහැ. සෙමින් සෙමින් සෙමින් සෙමින් ඒක අඩු වෙලා ගියා. හුස්ම නැත්තරම නැතුව වගේ වගේ දැනුණා. ඊට පස්සේ මේ හොන්දේ තද වේදනාව දැනුණා, කකුල් දෙකේ තද වේදනාව දැනුණා. ඒ වේදනාව වේදනාවයි වේදනාවයි කියලා හිත මෙනෙහි කරපුවා මේ වේදනාව ලඩු වුණා. තව පැය දෙකමාරට වැඩි මට තව ඉන්න තිබ්බා. මම සමාධියෙන් මේ අයින් වුණා. ඒට මට හිතා ගන්න දෙය ඊට පස්සේ මම මොකද කරන්නේ කියලා. ඔව් දැන් කොච්චර කාලයක් විතර භාවනා කරනවද? දැන් අවුරුදු 3ක් 4ක් විතර කරනවා. කරගෙන ගිය භාවනාවේදී මොකක්ද කියන්නේ මොන විදිහේ භාවනාවද කරගෙන ගියේ? මම සමාධි භාවනාව තමයි කරේ. ඔව් සමා ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාවේ දැන් අදත් එතනින්ද පටන් ගත්තේ. ඔව්. එතෙන්දී ඒ කියන්නේ ආනාපාන සතියෙන් කොච්චර දුරට වගේ ඒ කියන්නේ පටන් ගත්තේ මට පොඩ්ඩක් කෙටියෙන් කියන්න. හුස්ම ඉහළ පහළ වැටෙන එක තමයි මම බල බලා හිටියා. බල බලා හිටියා. බල බලා ඉන්නකොට ඒක මට හුස්ම ගන්නව දැනෙන්නේම නැහැ. හරි. චුට්ටු චුට්ට වගේ තිබ්බා පොඩක්වත් දැනෙන්නේ නැහැ. පැය දෙකමාරනේ පැය තුන උතරක් උනත් ඉන්න තිබ්බා දාන වෙලාවක නිසා මම ඒක නැවැත්තුවා. ඔව්. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මොකද්ද කියන එක මට තේරෙන්නේ. ඒක තමයි. දැන් සක්මන් භාවනාවේ தත්ත්වය මොකද්ද? සක්මන් භාවනාවත් කරගෙන යනවා මට ඒක අපහැදිලි. අපහැදිලි. ඒ කියන්නේ කලන්නේ මොකද්ද කියන එක අපහැදිලිද? නෑ දැන් මම ඒක හිත අරගෙන කරනවා. ඔව්. මේ මට ඒක ෂුට්ටක් අපහැදිලි. සක්මන් කරනවා. සක්මන් කරද්දී තමන්ගේ අවධානය තියෙන්නේ කොහෙද? දෙපයට. ඔව්. දෙපයට අවධානය තියෙනවා. ඒ ඒ වම දකුණ කියලා මේ මෙනෙහි කිරීමක් කරනවද? මෙනෙහි කරනවා. නෑ මෙනෙහි දැන් අර තරම් ආනාපාන සතියේ ඉන්න පුළුවන් නම් දැන් මෙනෙහි කිරීමක් වුමනා නැහැ. එහෙනම් පොඩ්ඩක් දැන් අපි මේ දෙකේ නිකන් එක්තරා අන්දමකින් එකිනෙකට එකක් මේ ප්‍රත්‍යවීමක් එකිනෙකට එකක් උදව් කිරීමක් තියෙනවා. නිසා මේ දෙකම දැන් සංකලනය ගන්නයි තියෙන්නේ. නිසා දැන් ලක්මන් කරන භාවනාවේදීත් දැන් නිකන් දැනුවත් වීමක් විතරක් කරන් යන්න. ඒ කියන්නේ මෙනෙහි කිරීමක් මොකක්වත් නැහැ. දැන් මේ පාදයේ තියෙනකොට දැනුවත් වෙනවානේ. දැනීමක් තියෙනවානේ. තද ගති තියෙනවා, බුරුල් ගති තියෙනවා. ඒ ටික තියෙනවා. ඕවා තේරෙනවද? එහෙමයි. තේරෙනවා ඇතිනේ. ඒවට දැන් يعني ඉස්සර කාලේ සක්මන් භාවනාව කරේ නැද්ද එතකොට? කරේම නැහැ. හරි. දැන් මේ පටන් ගත්ත විතරද එතකොට ඒක? ඔව් දැන් අවුරුදු දැන් මම පැවිදි වෙලා අවුරුදු දෙකමාරක් විතර වෙනවා. ඒ කාලේදී ඔක් කරාද? ඔව් ඊට ඉස්සෙල්ලා චුට්ටක් භාවනා කරා. මං අහන්නේ සක්මන? නෑ සක්මන කරේ නෑ. සක්මන කරන්න පටන් ගන්න කොච්චර කාලයක් මේ ඉතින් තමයි මේ පැවිදුණාට පස්සේ තමයි මෙහි ආවට පස්සේ තමයි සක්මන කරන්න පටන් ගත්තේ ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒකෙද්දි මුල්ම කාලේ කොහොමද සක්මන කරේ? ඔසවෙනවා, තබෙනවා කියලා ඔසවෙනවා, යවනවා, තබෙනවා කියලා තමයි එතකොට මේ මේ සක්මන් කරේ. ඔව්. දැන් කොහොමද කරන්නේ? දැන් ඉතින් අර මෙහෙදි කියා තිබී විදිහට වම දකුණ කියලා ඉවරලා සක්මන් කරනවා. නෑ එහෙම නෑ ඒකේ වචනේ වෙනස් වීම නෙමෙයි උතන වැදගත් වෙන්නේ. Tamanට දැනෙන මට්ටමයි අවශ්‍ය වෙන්නේ. يعني මෙතන වම දකුණ කියලා කරත් ඔසවනවා තබනවා කියලා කරත් ඒකේ يعني මුල් කාලෙදී තමයි ඔය මෙනෙහි කිරීමක් වමනා වෙන්නේ. ඊට පස්සේ මෙනෙහි කිරීම වමනා නැහැ. ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම හිත නිකන් හිතන්න සම්පූර්ණයෙන් හිත නිශ්ශබ්දයි. හිත තියෙන තනිකරම දැනීම තුල. එහෙමනම් අර වම දකුණ ඕනෙත් නෑ, ඔසවනවා තබනවා ඕනෙත් නෑ. ඒක අර මුල් කාලේදී විතරයි මේ පොඩ්ඩක් වැඩේට බැහැ ගන්න උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරන්නේ. නිසා දැන් බලන්න සක්මන් භාවනාව කරද්දී හැම හැම පියවරක් ගානෙම හිත බොහොම නිශ්ශබ්ද කරගෙන ඇතුළත කතාව නතර කරගෙන එහෙම කියනකොහම තේරෙනව නේද? ඇතුළත කතාව නතර කරගෙන බලන්න මේ දැනීම තුල ඉන්න පුළුවන්ද? වම් පාදය හොඳට පොළවේ ස්පර්ශ වෙනවා. ඒ දැනීම තුළ හිත පවත්වනවා. ඔන්න ඊළඟට ආයේ දකුණු පාදය ස්පර්ශ වෙනවා. ඒ දැනීම තුළ හිත පවත්වනවා. ඊළඟට වම් පාදය දැන් සමහර වෙලාවට මේක මේ එක පාට මුළු පාදයම බිම වදිනව නෙමෙයි. එතෙන් තියෙන්නේ ඔන්න සමහරකට ඇඟිලි තුඩු මුලින් බිම වදිනවා ඊළඟට. තේරෙනවද? එහෙම තේරෙනවා. අනහරි. ඒ ඒ ඔක්කොම ටික දැන් ටික සමීප වෙලා බලන්න. ඒ තුලම හොඳට බැහැගෙන මේ මෙතන විස්තර ටිකක් තියෙනවා, නිමිති ටිකක් තියෙනවා. ඒ නිමිති ටික ගන්න ඕනේ. ඒ විස්තර ටික ගන්න ඕනේ. ඒ විස්තර ටික ගනිමින් භාවනාව කරන්න. පොඩ්ඩක් සමහරට මේ වේගය අඩු වෙන්න ඉඩ තියෙනවා. වේගය කියන්නේ යන වේගයක් තියෙන භාවනාව කියන්නේ සක්මන. ඒක පොඩ්ඩ අඩු වෙවි. ඒක ප්‍රශ්නයක් නැහැ. හොඳට මේ විස්තර ටික බලමින් යන්න. ආනාපාන සතියෙත් අර වගේ දැන් හිත එකඟ වෙලා නාසිකාග්‍රේ ප්‍රදේශයේම ඔහේ තියෙනා වගේ තේරෙනවද? එහෙම මට දැනීමක් නැහැ. හුස්ම වැටෙනවා දැනෙන්නේ නැවෙන එතු වගේ මට දැනෙන්නේ. හොඳයි. ආනාපාන සතියෙන් ටිකක් දුර කළා. ඒ පැය කාලක් විතර يعني හැම පරයන්කයක් ගානෙම දැන් විනාඩි 10න් වගේ ටක් ගාලා ඕක නොදැනී යනවද? එහෙමයි. හරි. එහෙනම් මේ මේ විනාඩි 5ක් විතර ගියාට පස්සේ දැන් ආනාපානෙන් පොඩ්ඩක් ඒත එකඟ කරගත්තා. ඊළඟට කයටම අවධානය යොමු කරන්න. කයේම දැනෙන්නේ මොනවද කියලා බලන්න. මුළු කයේම වේදනා ස්වභාවයක් තියෙනවා නම් ඔන්න එතනට ලං වෙලා බලනවා. කයේම මොනවා හරි يعني තද වෙන ගතිය රළු ගති, බුරුල් ගති, මු르දු ගති, උණුසුම් ගති, සිසිල් ගති, චලනය වෙන දේවල්, කම්පණය වෙන දේවල් ඒවා තියෙනවනම් ඒ කොයි දේත් වළංගුයි. ඒ ඒ හැම එකකටම අවධානය යොමු කරමින් යොමු කරමින් බලන්න. දැන් දැන් කලින් නම් අපි ආනාපාන සතියේදී එක අරමුණයිනේ. දැන් මෙතෙන්දී එහෙම නෙමෙයි. මෙතෙන්දී මුළු කයම අපේ නිකන් මේ වැඩපළ වගේ. ඒ මුළු කයේම දැනෙන දේවල් මේ දැන් වළංගුයි. මේ හැම එකක්ම හොඳට හොඳට නිරීක්ෂණය කරන්න පටන් ගන්න. කළා මට පොඩ්ඩක් කියන්නකෝ ආයි හෙට. හොඳයි. හොඳයි. හොඳයි මම හිතන්නේ වෙන ප්‍රශ්න නැහැ වගේ. ඉතින් අපි පැයකට වගේ කාලයක් අපේ ධර්ම සාකච්ඡාය නෙල්ලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ලොකු සාන්නාංශයේ ධර්ම දේශනාවකට පස්සේ දවසේ රැස් කරගත්තා වූ කුසල් අපි සියලු දෙනා එකම බෙදා ගන්නවා. ඉතින් අද අපි ධර්ම සාකච්ඡාවක නිරත වුණේ. ඒ වගේම ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. ඒ වගේම මේ පින්තුන් සියලු දෙනාම තම තමාගේ ශක්තිපමණින් අද දවසේ සීලයක් හොඳින් සමාදන් වෙලා ඒ වගේම ඉඳගෙන කරන භාවනාවෙන් සක්මන් භාවනාවෙන් විවිධාකාර කුසල් රැස් කරගත්තා.